සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මුලාසනේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන අනිකුත් සියලුම යෝගාවචර සංගති විසගෙන් අවසරයි. අපි පසුගිය දවස් කීපය තුල යෝගාවචරයේ භාවනාව කරගෙන යාමේදී මේ භාවනා හිත විශේෂයෙන්ම සතිමත් හිත සතිපට්ඨාන හිත වැඩෙන දියුණු පවුමෙන ආකාර මූල ධර්ම වාගේම ප්‍රායෝගික පැත්තත් සමබර කරලා සංග්‍රහ කරන්න යෙදුණා. විස්තර ඉදිරිපත් කර ගන්න යෙදුණා. ඒ විස්තරය අනුව මුලින්ම යෝගාවචරය සතිය අප්‍රමාදය අවදිමත් හිත මොහොතට එළඹ සිට ආදී වශයෙන් හඳුන්වන මේ අවදිමත් භාවය මුලින්ම දැන හඳුනා ගන්න අවස්ථාවේදී ඒ ක්‍රියාවට නගනකොට ඒ සතියේ පවතින්නේ පෝලාරික ස්වරූපයක් ගොරෝසු ස්වරූපයක් ඒ ගොරෝසු ස්වරූපයේ අත්දැකීමින් ගොරෝසු ස්වරූපයේ අවස්ථාවන් ඉක්මවමින් ඉදිරියට යන්න යන්න යෝගාවචරයට ක්‍රමයෙන් මේ තමන් කරගෙන යන සතිය දිනු කිරීම සතිපට්ඨාන වැඩපිළිවෙල පිළිබඳව තමන් තුලින්ම යම් යම් ගොරෝසු අත්දැකීම් ලැබෙන්න පටන් ගන්නවා මේ අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න යෝගාවචරය තුළ තමන්ගේම වැඩ පිළිවෙල පිළිබඳව තමන්ටම විශ්වාසය. තමන් තුළින්ම තහවුරුවක් ලැබෙන්න පටන් ගන්නවා. මේ ලැබෙන වේලාව ලැබෙන අත්දැකීම් සහිත අවස්ථාව එනකොට යෝගාවචරයට නැවත නැවතත් අහන්න ලැබෙන්න ධර්ම කොටස් වල උපදේශ කොටස් වල අනුසාරේ යෝගාවචරය දිනුවට ඉදිරියට මේ සතිය දිනු කිරීමේ වඩ වඩාත් ආනිසංස තේරුම් ගන්න තේරුම් ගන්නට මේ පාර දිගේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතිය වැඩිවීමක් සිදු වෙනවා මේකට කියනවා භාවනාව කියලා මේ විදිහට කෙටිවට සරලව ඉදිරිපත් කරන මේ වැඩපිළිවෙලේ සතිය ආරම්භක අවස්ථාවල් පිළිබඳව මුල් දේශන කීපයකදී අපි ඉදිරිපත් කරගන්න යෙදුනා. පසුගිය දේශනයේදී විශේෂයෙන්ම විස්තර සහිත ඒ වාගේම මේ අද භාවනාව කරගෙන යන බොහෝ දෙනාට ගැළපෙන අවශ්‍ය කරන අංගයක් වෙන මේ සතිය ප්‍රධාන කරගත්ත ඉන්ද්‍රිය ධර්මයේ වෙන විදිහකට කියනවා නම් සතියට පසුබිම ලබා දෙන සතියට අවශ්‍ය සතිය දියුණු කර ගැනීමට අවශ්‍ය වෙන පදනම ලබා දෙන ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ඒ ඉන්ද්‍රිය ධර්ම මේරීම සමබර කිරීම පිළිබඳව මාතෘකාව අපි ඉදිරිපත් කරගන්නට යෙදෙනවා. මේ ප්‍රදේශය බොහෝමත්ම විස්තර සහිතයි. මේ විස්තර අනුවම යෝගාවචරයෝ විවිධාකාර කොටස් වලට යෙදෙනවා. සමහර ඇත්තන්ට මේ අවස්ථාවේදී ලැබෙන සුළු එක වචනයක දෙකක උපදේශයක දහසක් නයින් වැටෙන ස්වරූප පවතිනවා. තවත් සමහර ඇත්තන්ට ඒ පිළිබඳව සාමාන්‍ය අටුවා විස්තරයක් අර්ථ කතාවක් අවශ්‍ය කරනවා. තවත් සමහර ඇත්තන්ට එවැනි අර්ථ කතා එකක් නෙමෙයි ඒ යෝගාවචරයා මූල දෙන මූල දෙන සෑම සිද්ධියකටම විස්තර කරමින් විස්තර කරමින් මූල ධර්මයේ පාදනමක් සපයමින් ඉදිරියට යන්නේ ඒ නිසා මේ අවස්ථාව මේ ඉන්දිය ධර්මයේ සම කරන ඉන්දිය ධර්ම මෝරණ අවස්ථාව භාවනා වැඩපිළිවෙලේ ශරීරයේ වශයෙන් ගන්න පුළුවන්. කොහොම ලොකු විස්තරයක් මෙහි අඩංගු වෙනවා. මේ විදිහට යන පුද්ගලයන් අතර හතරවෙනි කොටසක් ඉන්නවා මොනම විදිහට කොච්චර විස්තර කළත් ඒ අතට මෙලෝ වශයෙන් ඒ ජීවිතයේදී ඒ ගන්නා ප්‍රයත්නයේ මාර්ගඵල අවබෝධයකට පත් වෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් මතුමැත්තේ සංසාර ගමනේදී ඉදිරියේ කරන්නා වූ ඒ භාවනාවලට පාදක පදනම සරසා දෙනවා. මේ නිසා මේ කතා ශරීරය භාවනා වැඩපිළිවෙලේදී මේ ඉදිරිපත් වෙන කොටස් විවිධ අත්යන්ට විවිධාකාර වලින් වැටෙනවා. නමුත් මේ පවතිනා වූ මූලික තේමාවක් මූලික ආකාරයක් ඉදිරිපත් කිරීමයි මේ ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව ප්‍රථම වෙන විදිහකට කියනවා නම් පෘථග්ජන භූමියේ ඉඳලා ප්‍රථම වශයෙන් මාර්ගඵල ලබා ගැනීම සඳහා කටයුතු කරන යෝගාවචරයින්ට මේ ඉන්ද්‍රිය ධර්ම සමකිරීම ඉන්ද්‍රිය ධර්ම මේරීම සඳහා කටයුතු කිරීම විශේෂයෙන්ම වැදගත් වෙන බව විශේෂයෙන් අමතරින් අවධාරණේ ජීවිතක් නැහැ. ඒක එහෙමමයි. ඒ විතරක් නෙමෙයි යම්ම කෙනෙක් යම්ම පුද්ගලයෙක් යම්ම ආර්යයන් වහන්සේ නමක් තමන්ගේ මුල් මාර්ගඵල අවබෝධය ලැබුවායින් පසු මතු මත්තේ මාර්ගඵල අවබෝධ පිණිස කටයුතු කරනවා නම් එතනදී අවශ්‍ය කරන්නේ මෙන්න මේ කොටසයි. ඒ මොකද ඒ ප්‍රථම වශයෙන් මාර්ගයේ ගමන් කළා වූ ඒ ඇත්තට ඒ ආර්යයන් වහන්සේට නැවතත් ඉන්දිය ධර්ම මේවය කියලා ආරම්භ කරන්න පටන් ගන්න දෙයක් නැහැ. නමුත් Taman ලැබුවා වූ තත්වයෙන් තව ඉහළ මට්ටමට යන්න ඒ ඉන්ද්‍රියයන් සමකල ඉන්ද්‍රියන් මෝරාගත් මට්ටමේ තවත් සියුම් සමබර භාවයකට ගෙනියන්න වෙනවා. නැත්නම් ඉන්ද්‍රියන් මේටත් වඩා වෙනත් කෙලෙස් ප්‍රවාහයන් දිගේ මේරීමට අවශ්‍ය කරනවා. මේ නිසා මේ කොටස පෘතජන භූමිය ගත කරන කල්යාණ පෘතජන භූමිය ගත කරන ආර්ය භූමිය නැත්නම් සීක භූමිය ගත කරන කාටත් මිහිරි පහවයක් පවතිනවා විපස්සනා භාවනා කරන ඇත්තන්ට. එහෙම විපස්සනා භාවනා නොකරන ඇත්තන්ට ප්‍රයෝජනයක් නැහැ කියනවා නෙවෙයි. ඒ ඇත්තන්ට ප්‍රයෝජනවත් වෙන්නේ මේ භාවනාවට දැස ගැනීමේ ශ්‍රද්ධාව ඇති කර ගැනීම සඳහා. මේ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම සම කිරීම, ඉන්ද්‍රිය ධර්ම මේරවීම, තියුණු භාවයට පත් කිරීම පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද මේ අපට ලැබී තියෙන කාලය තුල. ඒ අනුව යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මේ ඉන්ද්‍රිය ධර්ම කියලා මෙතනදී අපි ඉදිරිපත් කරගන්නේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය ප්‍රඥාව කියන මේ පහ. මේ පහේ මුල්ම ශ්‍රද්ධාව අරගත්තොත් නැත්නම් මේ ශ්‍රද්ධාව සම්බන්ධය මූල ධර්මපත්ත ඉදිරිපත් කරගත්තොත් යම් පුද්ගලයෙකුට පු탁ජනෙකුට මේ ශ්‍රද්ධාව ඇති වෙලා නැතිනම් තවමත් අවදි භාවයට පත් වෙලා නැතිනම් ඒ පුද්ගලයා හරියට නින්දේ පසු වෙන කෙනෙක්සේ කියලා ගණන් ගන්න පුළුවන්. ඒ මොකද ඔහු පිළිබඳව ඔහුට කිසිම වගකීමක් තරන්න බෑ මොනම අනතුරකටපත් උනත් ස්වභාවික ව්‍යසනයකටපත් උනත් ඒ නිින්දේ කුසීතව පසු වෙන කිනාට ඒ ව්‍යසනයට මුලින්ම ගොදුරු වෙන ස්වරූපයක් තියෙනවා. ඔහුට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව ලැබී තියෙන පහසුකම් හැකියාවල් ප්‍රයෝජනට අරගෙන ඒ අසීරු අමාරු අවස්ථාවෙන් ගොඩේින්ට බැරි තත්වයක් තියෙනවා මේ නින්දේ තියෙනා වූ මුලා කරන ස්වරූපේ නිසා. අන්න ඒ වගේ තමයි යම් කිසි කෙනෙකුට ශ්‍රද්ධාව පිළිගන්නාසුළු ස්වරූපයේ ඇදහිලි ශක්තිය නැතිනම් ඒ පුද්ගලයා මරණින්දී පසුවන්නේක්සේ කියලා ගණන් ගන්න පුළුවන්. යම් කෙනෙකුට මෙවැනි ධර්ම දේශනාවක් මාර්ගයෙන් හෝ පොතකින් පතකින් හෝ සාකච්ඡාවකින් හෝ මේ ලෝකේ බුද්ධ රත්නය පහළ වුණාය ඒ කියන්නේ ප්‍රබුද්ධ මනසක් ලෝකේ පහළ වුණාය. ඒ ප්‍රබුද්ධ මනස තුලින් දේශනා කරන න්‍යායක් කියන ධර්මයක් ලෝකේ පවතිනවාය. ඒ ධර්ම න්‍යාය අනුකූලව කටයුතු කරන පිරිසක් සංඝ පිරිසක් ලෝකේ ඉන්නවාය. ආදී වශයෙන් මේ ත්‍රිවිධ රත්නය පිළිබඳ පණිවිඩය ලැබෙනකොට ඒ පුද්ගලයා තුළ මේ ත්‍රිවිධ රත්නයේ විශේෂයතාව පිළිගැනීමක් පහළ වෙනවා නම් ඇදහිම් ස්වરૂපයක් පහළ වෙනවා නම් ඒක හරියට නින්දේ සිටි කෙනෙක් අවදි වුණා වගේ. වෙන විදිහකට කියනවා නම් තමන්ට ලැබියතා වූ මේ වටිනා බුද්ධ ශාසනය තමන්ට ලැබ තමන්ට ලැබියතා වූ මේ මනුසාත්ම භාවය පිළිබඳව වැඩ කරගන්නට අර්ථ සිද්ධිය සලසා ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා ශ්‍රද්ධාව මොනතරම් වැදගත්ද ශ්‍රද්ධාව ඇති කෙනාට මේ වටිනා ශාසනය ප්‍රයෝජනයි. ඒකේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන් අභ්‍යන්තර ශාසනයේ වශයෙන් බාහිර ශාසනයේ වශයෙන්. එහෙම ශ්‍රද්ධාව නැති කෙනා පිළිබඳව හරියට උපමාවෙන් ගන්න කියන්නේ නින්දට ගිය කෙනෙක් වගේ. ඒ පුද්ගලයාට මෙවැනි ශාසනික මනුෂ්‍ය භාවයේ වටිනාකමක් වාසනාවක් ප්‍රයෝජනට ගන්නව පමණක් නෙවෙයි මේ සංසාරයත් ආ වූ යම්ම ලාභයක් පාඩුවක් කීර්තියක් නින්දාවක් ආදී විදිහට යම් අෂ්ටලෝක ධර්ම පවතිනවා නම් ඒ සෑම දෙයකින්ම පෙළෙන ස්වරූපයටපත් වෙනවා. මදීට මහා නින්දක පසු වෙන මහා ගමක් ගම් වතුරකට ගහගෙන ගියාසේ ඒ අතන තමන්ගේම කටයුතු කරගන්න බැරි වෙනවා. මේ නිසා යෝගාවචරය ශ්‍රද්ධාව පිළිබඳව මේ අර්ථය තේරුම් ගන්න ඕන. ඒ වගේම ශ්‍රද්ධාව පිළිබඳව ඇති වටිනාකම තේරුම් ගන්නට ඒකයත් ආව බරපතලකම තේරුම් ගන්නට පුංචි සූත්‍රයක් උපමා කර ගන්නවා නම් මේ උදාන පාළියේ තියෙනවා සුප්පා වාස කෝලිය දීතාව පිළිබඳව කීටි සූත්‍රයක්. උදාන පාළියේ සඳහන් වෙන සූත්‍ර කීටි. නමුත් මේක උදාන පාළියත් එක්ක බලනකොට නම් සාමාන්‍ය ප්‍රමාණයේ සූත්‍රයක්. ඒකෙදී කෝලිය දීතාවක් වෙන කෝලිය කුලයේ ස්ත්‍රියාවක් වෙන මේ සුප්පා වාස බුදුරජාණන් වහන්සේ පිළිබඳව නැත්නම් ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳ ශ්‍රද්ධාවන්ත ගෘහ කාන්තාවක් මේ කාන්තාව අස්වාභාවික විදිහට ගැබ්ගෙන ගැබ චුත වෙන්නේ නැතුව පහ වෙන්නේ නැතුව කල්යන්න පටන් අරගත්තා මේ නිසා අසීමිත දුක් කන්දරාවක් ඉවසන්ට විඳින්න සිද්ධ වුණා මෙහෙම ඉඳලා අවසානයේ ඊ타ත්ම වේග කර අවස්ථාවකටපත් වෙනකොට මේ කෝලිය දීතාව නැවත නැවතත් නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහිම අධික ශ්‍රද්ධාව පිහිටවා ගැනීම පිහිටවා ගැනීම කටයුතු කරන්නේ සුවසේ ප්‍රසූත කළා පුත්‍රෝණ මේ අනුකෝලිය දීතාව තමන්ගේ ස්වාමි පුරුෂයාට ආමන්ත්‍රණය කරලා කතා කරලා මතක් කරා මම මෙතුවා කල් දුක් දරලා ඉවසලා දරු ගැබ පෝෂණය කරලා දැන් පුතෙක් ලැබුණා මේ නිසා මේ පුතාගේ මුල් හත් දවස පුරාම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේත දාන සීල භාවනා වශයෙන් පූජෝපහාර පවත්වන්නට ඕන නිසා වහාම බුදුරජාණන් වහන්සේට සුප්පා වාසා කෝලිය දීතාව පුතෙක් වැදුවාය ඒ පුතාගේ මුල් හත් දවස පුරාම ඒ කෝලිය දීතාවගේ නිවසේ දාණය පිළිගන්ට බුදු බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ වඩින්ට කියලා ආරාධනා කරා මේ ආරාධනාව දිහා බොහෝම දුරදි ගෑත කල්පනා කරන බුදුජානන් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. ඒ කියන්නේ හත් දවසක් මෙතෙන් පටන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාව සංඝයා මේ කෝලිය දීතාවගේ නිවසට වැඩම කරාන්තෝ. ආරාධනාව පිළිගත්තට පස්සේ බුදුජානන් වහන්සේට සීපත් වුණා මේ වෙනකොට මේ දවස් 7 ඇතුළත පිළිගත් පිළිගත්තා වූ තවත් දානයක් වැටලා තියෙනවා. මේ දාණය දෙන්න බලාපොරොත්තු වෙන ගෘහපතියා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ දායකයෙක්. මේ නිසා බුදුරජාණන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට විරුද්ධ බල ප්‍රාතිහාර්ය පිළිබඳව විශාල දැනුමක් ඇති බුදුරජාණන් වහන්සේ වමත් ශාවක වූ මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කරලා මතක් කළා. ඔබගේ දායකයෙක් අපට කලින් නිමන්ත්‍රණයක් කරලා තිබුණා මෙන්න මේ දාණයක් දෙන්නයි කියලා. ඒ දාණය පස්වත දාන කියන්නේ. දවස් 7ක් සුප්පාවාසගේ නිවසේ දානේ බුදුරජාණන් වහන්සේ ඉවසා වදාළ බව මේ ගෘහපතියට මතක් කරන්ටේ මේ විදිහට මොග්ගල් මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ මේ ගෘහපතියගේ නිවසට වැඩම කරලා කනවන ලද ආසනයේ වැඩ ඉඳලා මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මතක් කරා ගෘහපතිය ඔබගේ දානීය නිමන්ත්‍රණය අසවල් දවසට වැටලා තිනවා ඒක අපි අනුමත කරලා තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ විශේෂ අනුග්‍රහයක් වශයෙන් මේ දවස් හත විශේෂ දාන පිළිගත් නිසා මේ දාණය සතියකට කල් දාන්නයි කියලා අපට අවසර ලැබිලා තියෙනවා කියලා. එතකොට අර උපාසක මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ ලෝකේ කාරණා තුනක් මට විශ්වාස නැහැ. මම මේ සතිය ඇතුළත ජීවත් වෙයිද කියන එක මට විශ්වාස නැහැ. මා සතු මේ වස්තුව මේ සතිය ඇතුළත විනාශ වෙලා යයිද කියලා මට විශ්වාස නැහැ. මා සතු ශ්‍රද්ධාව ත්‍රිවිධ රත්නයේ વિશે යති ශ්‍රද්ධාව මේ සතිය තුල පවතීද ඒකාකාරව පවතීද කියලා මට විශ්වාස නැහැ. ඒ නිසා දාණය පස්සට දැම්මොත් නැවත දෙන්න පුළුවන් වේද බැරිද කියන එක මට සාතික කරන්න බෑ කියලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට ප්‍රතිඋත්තර දෙනවා. එතනදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඒ වැඩ ඉන්න ආසනයේදීම සමවැදිලා ඉදිරිය කල්පනා කළ බලනවා. කල්පනා කරලා බලනකොට මේ උපාසකෙට දවස් 7ට වැඩි ආයුෂ පවතිනවා. මේ උපාසක සතු වස්තුව ජලයෙන්, ගින්නෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් හානියක් වෙන්න මෑතක සිද්ධ වෙන්න අවස්ථාවක් නැහැ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ඥාණයට අහු වෙන්නේ නැහැ මේ ශ්‍රද්ධාව කියන එක පෙරලෙයිද නැද්ද කියලා. මේ නිසා සාරි මොග්ගල්ලාන ස්වාමීන් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ උපාසක මහත්තයාට සඳහන් කරනවා ගෘහපතියට ගෘහපති ඔබ විසින් සඳහන් කළ මේ අනිශ්චිත ධර්ම තුනෙන් දෙකක් ගැන නම් මට කිස්තිරයි. මොකද ඔබ ඔය කියන සතිය නැත්තම් දෙක කාලය අතරතුර ජීවිතක්ෂයටපත් වෙන්නේ නැහැ කියන එක මට සහතිකයි. ඒ වගේම ඔබ සතු මේ වස්තුව මේ කාලය ඇතුළත මේ විදිය විශාල හානියකට විනාශයකටපත් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. නමුත් මේ ශ්‍රද්ධාව කියන එක පෙරලෙන නොපෙරලෙන බව මගේ ඥානයට අහු වෙන්නේ නැහැ කියලා සාරිපුත් බෝකල්ලාන ස්වාමීන් වහන්සේ උපාසක මහත්තයා සඳහන් කරනවා. ඒ කියන්නේ ඒ තරම් 이르දිබල ප්‍රාතිහාර්ය සහිතව වෙන විදිහට නම් බුද්ධ ඥානයේට දෙවර විතරක් දෙවෙනි වෙන්නේ මහා ඥානවන්ත කෙනෙකුට පවා මේ ශ්‍රද්ධාවේ ස්වરૂපේ විශ්වාස කරන්න බෑ. ඒ නිසා කෙනෙක් ශ්‍රද්ධාවන්ත විය යුතුයි කියලා තව කෙනෙකුට කිසිම අයිතිවාසිකමක් නැහැ. වෙනතයක් කියා තමන්ටවත් තමන්ගේ ශ්‍රද්ධාව විශ්වාස නැහැ. මේ නිසා ශ්‍රද්ධාව යම් මොහොතක අපේ ඉදිරිපත් වුණා නම් ලාභයක් කියලා ගණන් ගන්නතර කමක් නැහැ. ගණන් ගන්නට වටිනා යෝගාවචරය. යම් මොහොතක අපේ ශ්‍රද්ධාව පිරිහුණා නම් අලාභයක් කියලා බාර ගන්න ඕනේ. නමුත් පිරිහුණු ශ්‍රද්ධාව දිනු කළ යුතුයි දිනු කර ගන්න ඕනේ අසවල් ක්‍රමයේ තියෙනවා කියලා මේ ලෝකේ ක්‍රමයක් නැහැ. කලින් කියලා දෙන්න ක්‍රමයක් නැහැ. යෝගාවචරය තමන්ගේ සද්ධාව යම් මොහොතක පිරිහුණා නම් දුර්වල වුණා නම් විලල් භාවයටපත් වුණා නම් වහ වහ දන්න මොන්නම ක්‍රමයකින් හෝ ඒ ශ්‍රද්ධාව නැවත සපයා ගත්තොත් ලාභ පක්ෂයට වැටෙනවා. එහෙම නැතුව මොන්නම කාරණයක් ඉදිරිපත් කරන හෝ තමන්ගේ ශ්‍රද්ධාව පිරිහිච්ච බව පිළි අරගෙන ඒ පිරිහුණු ශ්‍රද්ධාවෙම කටයුතු කරනවා නම් අලාභ තත්ත්වයටපත් මේ කියන්නේ භාවනාව පිළිබඳවම වෙන ශ්‍රද්ධාවක් නෙවෙයි. දානීය සම්බන්ධ වෙන්න පුළුවන්, සීලයේ සම්බන්ධ වෙන්න පුළුවන් වෙන ඕනම පුණ්‍ය ක්‍රියාවක් සම්බන්ධව මේ ශ්‍රද්ධාව මෙහිමයි වෙන විදිහට කියනවනම් විශ්වාස කරන්න බෑ මේ පු탁 ජන ශ්‍රද්ධාව. මේ නිසා භාවනා කරන යෝගාවචරය මොන්නම ක්‍රමයකින් හෝ ශ්‍රද්ධාව පිරිහුණොත් පාඩුවක් අලාභයක් ශ්‍රද්ධාව තියෙනවා නම් ලාභයක් කියලා ලකා ගන්නවා. කලකාගෙන යම් ක්‍රමයකට මේ ශ්‍රද්ධාව දියුණු පවුණු වෙනවා නම් එවැනි ජීවන ක්‍රමයක් ගුරු උපදේශ වලින් හෝ තමන්ගේ සාමාන්‍ය බුද්ධියෙන් හෝ වෙන මොනම ක්‍රමයකින් හෝ පවත්වාගෙන ගියොත් මේ ශාසන කටයුතු දිගට කරගෙන යන්න පුළුවන්. මේ නිසාම මනුෂ්‍ය ලෝකේ අපිට දෙපාර්ශවෙන් ලැබෙන හොඳ පැත්තෙන් නරක පැත්තෙන් ප්‍රිය පැත්තෙන් අප්‍රිය පැත්තෙන් ලැබෙනා වූ මේ අරමුණු නිසා අපගේ ශ්‍රද්ධාව වෙහෙසටපත් වෙනවා. නිතරම බැටවදිනවා. මේ නිසා දුර්වල වැරදි සංකල්ප සහිත පුද්ගලයා නිතරම දොස් දකිමින් හේතු කාරණා දක්වමින් තමන්ගේ ශ්‍රද්ධාව පිරිහුණු බව පිළි අරගෙන ජීවත් වෙනවා. නමුත් ඥානවන්තයා වෙන විදිහකට කියනවා නම් හොඳ කල්පනා ශක්තිය ඇතිගෙන මොන්නම ක්‍රමයකින් ශ්‍රද්ධාව පිරිහුණත් තමන්ගේ ශ්‍රද්ධාව පිරිහුණු බව දැනගෙන දන්න දක්ෂකම් ප්‍රයෝජනට අරගෙන සාමාන්‍ය බුද්ධිය ප්‍රයෝජනට අරගෙන ශ්‍රද්ධාව පිළියම් කරනවා. තනවාඩා ගන්න. මොකද ශ්‍රද්ධාව නැතුනොත් තමන්ටයි පාඩු. මේ தত্ত্বය තිරිසන් ලෝකේ කවමදාකවත් ලබා ගන්න බෑ. හිතා ගන්න බෑ. මේ නිසා තිරිසන් ලෝකේ අපායකට සම කරනවා. තිරිසන් අපාය. කිසිම ලාභයක් නැති තැන. කවමදාකවත් ශ්‍රද්ධාවක් උපදින්නේ නැති තැන. ශ්‍රද්ධාව නැති වුණා කියලා දැනගන්නත් බැරි තැන. දැනගත්තත් පිළියම් කරන්න බැරි තැන. මේ නිසා මනුෂ්‍ය ලෝකයේත් එක්ක සංසන්දනය කරනකොට තිරිසන් ලෝකේ අපාය. ඒ විතරක් නෙවෙයි. දිවි ලෝකේ ඉන්න ඇත්තෝ මනුෂ්‍ය ලෝකෙට සුගතිය කියලා නම පාවිච්චි කරනවා. ඒ මොකද මේ ශ්‍රද්ධාව ඇති කරගන්නත් පවත්වන්නත් තහවුරු කර ගන්නට මේ මනුස්ස ලෝකේ විතර දුක දුක සැප දෙක සමබර තලයක් මේ මුළු තුන් ලෝකෙම ඇතේ. කාම ලෝකයක් තෙත්න රූප ලෝකයක් තෙත්න අරූප ලෝකයක් තෙත්න මේ විදිහට හේතු කාරණු අ හේතු කාරණු සමබරව පිහිටා ඇති නිසා හරි කල්පනාව ප්‍රඥාව සංකල්පයේ ඇති කිනාට ශ්‍රද්ධාව පහළ කරගන්න පුළුවන් අසිරිමත් අවස්ථාවක් මනුස්ස ලෝකේ පවතින නිසා දිව්‍ය ලෝකේ දෙවියෝ මනුස්ස ලෝකයට සුගතිය කියන නම පාවිච්චි කරනවා. හොඳ උප්පත්තිය. සුන්දර වූ ගතියක් විදිහට සඳහන් කරනවා. මේ නිසා අපි මේ බව හෙලි පහල් කරාට පස්සේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධිත ඥානයේ මේ කරුණ දැනගෙන ශ්‍රාවකයන් වෙනුවෙන් උපාසක උපාසිකාවන් භික්ෂු භික්ෂුණීන් කියන මේ ශ්‍රාවකයන් වෙනුවෙන් හෙලි කරාට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් එහෙව් සුගති උප්පත්තියක් ඇති තිරිසන් අපායට නොවැටිච්ච අපි එකම මොහොතකවත් මේ ශ්‍රද්ධාව පාග ගන්න නරකයි යට කර ගන්න නරකයි පරද්දන්න නරකයි වහවහ ඒ ශ්‍රද්ධාව දිනු කරන්න ඕන මෙතනදී සාමාන්‍ය බුද්ධිට අදාළ කාරණාවක් කියනවනම් මේ අනුව තේරුම් ගන්න ඕනේ කෙනෙකුගේ ශ්‍රද්ධාව නැතිනම් ඒ අශ්‍රද්ධාවන්ත විය යුතුයි කියලා කවමදාකවත් කල්පනා කරන්න එපා. කල්පනා කරන්න පුළුවන් කමක් අපිට නැහැ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේටවත් තිබුණේ නැහැ. ඒ නිසා අපි කාටවත් සංසාර බය පෙන්නලා අපාය බය පෙන්නලා අන්ත ශ්‍රද්ධාව ඇති කරන්ට යනවනංග භයානක වැඩක් වෙන්න ඉඩ තියෙන බව අපි මේ අපවත් වෙන දෙදිච්ච මහෝපාද්‍යයන් වහන්සේගෙන් අසාධන ගන්න ලැබුණා. ඒ නිසා දැනගත යුත්තේ වටිනකමක් වශයෙන් සලකා ගත යුත්තේ Taman තුල එක කඳුලක් හෝ සතහව තියෙනවා නම් එහි වටිනාකම තේරුම් ගන්නටයි මේ ධර්ම දේශනා කරන්නේ. එහෙම නැතුව මගේ මව්පියන්ට, මගේ ඥාතීන්ට, මගේ යාළුවන්ට, මගේ සබ්‍රක්මචාරින් වහන්සේලාට, දායකයන්ට, කාරකයන්ට සද්ධාව නැහැ. මේ සද්ධාව අපි වහවහ ඇති කර දිය යුතුයි. ඒ නැතුනේ අසවලාගේ වැරද්ද නිසායි කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ අතන සංවේගය ඇතිවීම පිළිබඳව කටයුතු කරනවා නම් ඒක අපට අදාළ දෙයක් නෙවෙයි. ඒක බැරි ශේස්ත්‍රයක අපි කටයුතු කිරීම. ඒ නිසා ශ්‍රද්ධාව යම් ප්‍රමාණයක් අප ළඟ තියෙනවනේ ඒක වටිනා ලාභයක්. යම් මොහොතක කාගේ වැරද්දක් නිසා හෝ වේවා අභ්‍යන්තර වේවා බාහිර වේවා ශ්‍රද්ධාව නැති වුණා නම් ඒක තමයි අලාභයක් විදිහට සලකලා වහායි ශ්‍රද්ධාව පිළියම් කරන්න ඕනේ. අන්න ඒකයි මේ ශ්‍රද්ධාව සම්බන්ධයෙන් දාත යුත්තේ. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොච්චරක් සැලකිල්ලෙන් කොතර සංවේදීව කටයුතු කළාද කියලා කියනවනම් අපි මේ උර දීගෙන පණ දීගෙන කටයුතු කරන මේ සතිපට්ඨාන භාවනාව අනංග සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නට කලින් ශ්‍රද්ධාව ඇති වෙන විදිහට පිළිගැනීම ඇති වෙන විදිහට සතිපට්ඨාන ආනිසංස දේශනා කරන්නට යෙදුණා. සතිපට්ඨාන ආනිසංස දේශනා කරලා හමාර වුණාට පස්සේ තමයි සතිපට්ඨාන ක්‍රමය දේශනා කළේ. ඒ මොකද ශ්‍රද්ධාව ඇත්නම් අවදිමත් පුද්ගලයෝ. ශ්‍රද්ධාව නැති ශ්‍රද්ධාව අවදි කරගත්තේ නැති අතෝ නිදිගත් පුද්ගලයෝ. එවැනි අත්දැක ක්‍රමයක් දේශනා කිරීමෙන් හෝ වෙන අර්ථ සිද්ධියක් පිළිබඳව කතා කිරීමෙන් අර්ථයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මුලදී වචන හතක් යොදලා සතිපට්ඨාන ආනිසංස දේශනා කරන්නට යෙදුණා. ප්‍රථමයෙන්ම සඳහන් කරන්නට යෙදුණ යම්ම කෙනෙක් මේ සතිපට්ඨාන ක්‍රමයේ තේරුම් අරගෙන අඩුම ලංසුවේ සතිය නඩත්තු කරගෙන යනවනම් ඔහුගේ හිත වෙන විදිහට කියනවා సంతානෙ පිරිසුදු භාවයටපත් වෙනවා සත්තානං විසුද්ධියා මේ විදිහට සත්තානං විසුද්ධියා ඇති වෙන්න සතිපට්ඨානෙ අදහන්ට ඕනේ සතිපට්ඨානෙ පිළිබඳ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ ශ්‍රද්ධාව ඇති කරගන්න සතිපට්ඨානයේ ආනිසංස තේරුම් ගන්න ඕනේ. මේ නිසා අපි නිතරම මේ කරගෙන යන වැඩේ පිළිබඳව අධහය අධහිල්ලේ ශක්තිය විශ්වාසවන්ත ස්වරූපයේ පිළිබඳ නිතරම යටපත් වෙන්න බුදුරජාණන් නිතර මතක් කර ගන්න ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් සතිපට්ඨාන භාවනා කරන්ට නම් සතිපට්ඨානයේ පිළිබඳ ඇදහිීමක් පිළිගැනීමක් ශ්‍රද්ධාවක් පවතිනවා. මේ ඇති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ ආනිසංස දේශනා කරනවා. මේ ආනිසංස දේශනා කරනකොට මුලින්ම අපි සඳහන් කරගත්ත විදිහට මේ සත්තානං විසුද්ධිය අතීත සත්වයින්ගේ විසුද්ධිය ඇති කරලා දෙනවා. ඒ විදිහට විසුද්ධිය ඇති කරලා දෙන දෙන අඩුම ලංසුව අපි මේ කරගෙන යන භාවනාවේදී මතුවෙන අරමුණ මැදිහත් හිතිය. නැත්නම් කැමැත්තෙන් අකමැත්තෙන් තොරව, ද්වේෂයෙන් රාගයෙන් තොරව මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන අවස්ථාවේ නැත්නම් සමත භාවනා කරන කෙනෙක් ඒ අරමුණට මානසිකාරය යොදවන අවස්ථාවේ පිරිසිදු භාවයක් පවතිනවා. හිතේ රාග ද්වේෂ මොහ එන්න බැරි පිරිසිදුකමක් පවතිනවා. මේක ඒකාන්ත ධර්මයක්. මේක අදහන්න පුළුවන් දෙයක්, අත්දක ගන්න පුළුවන් දෙයක්. නමුත් මුලින් අත්දකින්න කලින් එක පිළිගන්න ස්වරූපයක් තිබුණොත් තමයි මේ ධර්මයේ උත්සාහ කරලා බලන්නේ. මේ නිසා සද්ධාව ඇති කෙනාට පමණයි මේ දේ කරලා බලන්න ඕනේ කියලා තමන් වශයෙන් මේක යෙදෙන්න ඕනේ කියලා කුසල ඡන්දයක් පහළ වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව ඇති කෙනාට කුසල ඡන්දේ පහළ වෙනවා. මේ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් කියන දෙක භාවනාවට පෙර ආතුව තිබිය යුතු ධර්මයි. ඒ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් නිසා තමයි කෙනෙක් භාවනා මධ්‍යස්ථානයකට එන්නේ. මහානකමක් පැවිද්දක් උපසම්පදාවක් බලාපොරොත්තු වෙන්නේ අරණ්‍යගත වෙන්නේ. ඒ නිසා යෝගාවචර පිළිස වශයෙන් සලකලා බලනකොට තමන්ට තමන් අද ඉන්නා වූ මට්ටමේ මේ ශ්‍රද්ධාව උසස් මට්ටමක නැත්නම් යාදන මට්ටමක තියෙන බව නිතර සිහිපත් කර ගන්න ඕනේ. ඒ වාගේ මේ ශ්‍රද්ධාව කාගේවත් බාහිරේ රඳා පවතින තාක්කල් තමයි දුක් පීඩා ඇති වෙනවා. සත්තාන විසුද්ධිය කිව්වට පස්සේ දුක්ඛ දෝමනස් සත්‍තකමාය මේ දුක් දොමනස් ජීවිතේ පවතින තාක් පවතින. කාය පවතින තාක් පවතින. පංචස්කන්ධයේ රූප ධර්ම නාම ධර්ම පවතින තාක් පවතින. මේ දුක් දොමනස් දෙක ශෝක පරිදීව වඩපත් කරගන්නේ නැත්නම් මේ කායටපත් වෙන දුකක් දොමනසක් බවටපත් කරගන්නේ මනස පුහුණු කරපු නැති නිසා. කායට පුංචි වෙහෙසක් කායට පුංචි දුර්වලකමක් පහළ වෙච්ච ගමන් ඒක හිතට වැදගන්නේ හිත පුරුදු කරපු නැති නිසා කායට පස්සපත් වෙන අපහසු සෑම දෙයක්ම හිතටපත් වෙන අපහසුයක් බවට අහවිත නැති හිත ඇති කෙනාට වැටෙනවා නමුත් භාවනාවේදී මෙතන අපි කරන්නේ මේ කය පවතින තාක්කල් ඒකාන්තයෙන්ම මේ දුක් තුම්නස් වළඳනවා ඊ වැළඳුවාට පුහුණු කළ හිතක් භාවිත හිතක් ඇති කෙනෙක් නම් ඒ කයට එන දුක ඒකාන්තයෙන්ම හිතට යා යුතු නැහැ. මග නතර කරන්න පුළුවන්. දුක් විඳින කය දිහා බලාගෙන ඉන්න පුළුවන් මැදිහත් හිතින්. මෙන්න මේවා තමයි සතිපට්ඨාන ඉදිරියට ආව ආනිසංස. විශේෂයෙන්ම මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන අවස්ථාවේදී අර සතිපට්ඨානියත් ආව මුල්ම සත්තානම් විසුද්ධියා කියපෝ ආනිසංශයේ ඉක්මවලා මේ දුක්ඛ දෝමනසාත්ත ගමාය ශෝක පරිදේව නැති කර ගැනීම මෙන්න මේ தත්ත්වයට යෝගාවචරය පුහුණු කරයි. මේ පුහුණු කිරීමේදී යෝගාවචරයට අර භාවනාව පටන් ගන්න කාල තුන ශ්‍රද්ධාවට වඩා තමන් තුළින්ම ඇති වුණා වූ ශ්‍රද්ධාවක් වෙන විදිහට කියනවා සතිපට්ඨාන භාවනාව විශේෂීමේ එයි Taman මෙතුවක් ලැබුවා වූ අද්දකීම් විශේෂම විශේෂ වූ ශ්‍රද්ධාවක් අවශ්‍ය කරනවා. මුලින් නම් අපි ශ්‍රද්ධාව ඇති කරගන්නේ තද්දේය වස්තු මත. බුද්ධ රත්නේ මත, ධම්ම රත්නේ මත, සංඝ රත්නේ මත. දැන් ධම්ම රත්නේ මත ඇත්තා වූ ශ්‍රද්ධාව විශේෂණය වෙනවා. සතිපට්ඨාන ක්‍රමයේ පිළිබඳව ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒිනුත් මේ පින්බීමේ හැකිලිම කරන කෙනා මේ පින්බීම අපේ මේ පාස මෙනෙහි කිරීම අදහනවා. හැකිලීමක් හැකිලීමක් පාසා මෙනෙහි කිරීම අදහනවා. ඒ මෙනෙහි කරන මෙනෙහි කරන වාරයක් පාසා යම් වෙලාවක වේදනාවක් ආයත මතුණාන ඒ මෙනෙහි කිරීමෙන් මේ කායික දුක මානසික දුකක් බවට ඒකාන්තිනපත් නොකර කායික දුකේ ඇති හැටිය දැක ගන්න පුළුවන් කියලා ධර්මයක් කියනවා කියලා අදහනවා. මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව ක්‍රමක්‍රමයෙන් ගැඹුරකට ඇතුළකට ගෙන යන හැටියක් මේ සතිපට්ඨාන සූත්‍රයේ ආංශංශල දේශනාව. මේ විදිහට ඒ ධර්මය පිළි අරගෙන විශේෂයෙන්ම සත්තාන විසුද්ධියා කියන මුල්ම ලංසුව තේරුම් අරගෙන එහි ආනිසංශ මේ ශ්‍රද්ධාව නිසා Tamanට ලැබිච්ච කුසල ඡන්දේ නිසා Tamanට ලැබිච්ච ආනිසංශයක් තමන්ගේ මානසංශයක්ම ඍජු ලැබුණු ආනිසංශයක් කියලා තේරුම් අරගෙන ඉදිරියට කටයුතු කරන්න නම් ඒ එක එකක් එක එකක් පිළිබඳව අලුත් වෙන පණයිනේ කුසල ඡන්දයක් පහළ කරගන්න ඕනේ. පහළ වෙන්න වෙන්නේ. මේ නිසා මේ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් කියන දෙක පරියන්කයට කලින් භාවනාවට කලින් පුහුණු වෙලා තියෙනවා. ඔපදැමිලා තියෙනවා. අවදි භාවයටපත් වෙලා තියෙනවා. එහෙම නොවුනොත් ඒ පුද්ගලයාට ඒ කුසල ඡන්දේ ඇත්තන්ට පමණක් කළ හැකි වැඩ කටයුතු රාශිය කරගන්න බැරි වෙනවා. කුසල ඡන්දේ පමණක් ඇත්තන්ට පමණක් කළ හැකි රාජකාරිය නම් වීර්ය කරන එකයි. ඒ මොකද අපි අර කියන විදිහට මුලින්ම ශ්‍රද්ධාව ඇති කර නිසාම භාවනා මධ්‍යස්ථානට ඇතුල් වීමක් හෝ නැත්නම් වික්ෂු භාවයක් යෝගාවචර භාවයක් බලාපොරොත්තු වීමක් ඇතුව කටයුතු කරනකොට එතනදී උපදේශ පන්තියක් ලැබෙනවා. ඒ උපදේශ පන්තියේදී මතක් කරලා දෙනවා නිතරම මෙතුවාකල් අයාලේ ගියා වූ මේ හිත දැන් එක මූල කර්මස්ථානයක යොදවලා ඒ මූල කර්මස්ථානයේ ප්‍රධාන තන ප්‍රමුඛතාවයේ දීලා දිගට හිත එහි බඳවාක බඳව. යාකරත බඳව. මේ කටයුත්ත කරනකොට විශාල වීරියක් අවශ්‍ය කරයි. ඒ වීරියකින් තොරව ඒ කටයුත්ත කරන්න යනවන කුසීත හිතකින් කටයුතු කරන්න යනවන බොහෝම ඉක්මනට එපා වෙන නීරස වෙන ස්වරූපයක් ඒ පවතිනවා. ඒකට හේතුව ප්‍රමාණවත් කුසල ඡන්දයක් නැතිකම. ප්‍රමාණවත් ශ්‍රද්ධාවක් නැහැ. මේක අත්දැක බැලීමේ ශක්තියක් නැහැ. මේ විදිහට කුසීත හිත පවතිනවනම් නිතරම පසුබාන නිතරම නොකිරීමට කම්මැලි වීමට කරුණු හොයන හිත පවතිනවනම් නිතරම ඒ හිතට අරමුණෙන් පහර දෙන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. අරමුණේ පිය ස්වරූපයක් තියෙනවනම් හිත ප්‍රිය භාවයෙන් ආතුර වෙනවා. අරමුණේ අප්‍රිය ස්වරූපයක් තියෙනවනම් ඒ හිත අප්‍රිය භාවයෙන් ආතුර වෙනවා. මේ විදිහට රාගයෙන් නැත්නම් අප්‍රිය අමනාප කියන द्वේෂයෙන් ආතර වුණාම ඒ හිත ඇති තැනත්ත බොහෝම ලේසියෙන් දුස්චරිතයට පෙළඹෙනවා. නරක වැඩ ලේසියට කරන්න පටන් ගන්නවා. මේ නිසා මේ පුද්ගලයාට තිබුණ తত্ত্বය මනුෂ්‍යකමන ඒ මනුෂ්‍යකමෙන් පිළිහිම යෝගාවචකමක් තිබුණා නම් යෝගාවචකමෙන් පිළිහිම භික්ෂුකමක් තිබුණා නම් භික්ෂුකමෙන් පිළිහිමට හේතු වෙනවා. ඒ මොකද මේ වීරිය නැති හිත කුසීත හිත නිතරම කෙලස් පැත්තට ඔහේ වෙන්න ඇතන. ඊවසන සුසුරුකක් තියෙනවා. ඒවට විරුද්ධව නැගී හිටලා ඒවා යටපත් කරන්න පුළුවන් ශක්තියක් වීර්ය නැති පුද්ගලයාට ඇත්තේ නැහැ. එහෙම නැත්නම් ඒ හිතින් වැඩ ගන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නැහැ. මේ ධර්මය මේ වීර්යය කියන කුසල් වලට පක්ෂ අකුසල් නැති කරලා දමන්නා වූ මේ අකුසල් තවන මේ ස්වરૂපයේ ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි මේක පුහුණු කිරීමෙන්ම කරන්න ඕන. මේකේ තියෙන දතේතු කාරණාව නම් මේ එනේන අකුසලයට එනේන දුෂ්කරතාවයට එනේන අපහසුතාවයට මේ වීරකම සහිත වීරත්වයකින් මොන දෙන කෙනාට එන්න එන්න එන්න එන්න ඉදිරිපත් වෙන අකුසල් ඉදිරිපත් වෙන දුෂ්කරතා අපහසු පුංචි වෙන්න පටන් අර ගන්නවා තමන්ගේ වීර හිත ලොකු වෙන්න පටන් වෙන විදිහකට කියනවා නම් අකුසල් දුර්වල වෙන්න පටන් අර ගන්නවා කුසල් පක්ෂය දියුණු වෙන්න පටන් අර ගන්නවා අකුසල් වලට දොර වහන කුසල් සඳහා අවස්ථාව සලසලා දෙනවා මේ විදිහට කර්මන්නේ භාවයක් නැති සූර භාවයක් නැති හිත නිතරම කුසීත කමින් තීන මිදේ හැකිලෙන් ස්වરૂපේ අකුසල් වලට ඉඩ ඇරලා යන්තම් උදාසීන වෙන ස්වરૂපයටපත් වෙනවා මේ කුසල ඡන්දේ නැතිකමේ ලකුණක් මේ විදිහට නැතුව හරියට රත් වෙච්ච උණු වෙච්ච බටර් ටිකක් වගේ වෙඳුරු පිටක් වගේ යමක තවර ගන්න පුළුවන් ස්වරූපයට වැඩ ගන්න පුළුවන් ස්වරූපයටපත් වෙච්ච හිතක් බාටපත් කර ගැනීම තමයි මේ භාවනාවේදී විශේෂයෙන්ම මේ ඉන්දිය ධර්ම දියුණු කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ. ඉන්දිය ධර්ම දියුණු කරන අවස්ථාවේදී යෝගාවචරයට විවිධාකාර දුෂ්කරතා ඉදිරිපත් වෙනවා. මේ දුෂ්කරතා ඉදිරිපත් වෙච්චාම අපි පසුගිය ධර්ම දේශනාවේදී මතක් කරගත්තා වගේ තමන්ට කරන්න තියෙන තමන්ගේ தত্ত্বය වේදිලා එහෙම නැත්නම් தত্ত্বයට ගැළපෙන කරන්ට ඉදිරිපත් වෙන කටයුතු ලොකු පුංචි කියලා තෝරන්න නරකයි. ඊටාම කුඩා හෝ වේවා. වත් පිළිවෙතක් වැනි හෝ වේවා. කුසල පැක්ෂක් කියනවා නම් ඒක විශාල කරලා සලකා ගන්නට, අදාහ ගන්නට, භාර ගන්නට, හැකි සංඥාව ඇති කර ගන්නට වීරත්වයම අවශ්‍යයි. වීර හිතක්ම ඕනේ. එහෙම නැත්නම් තමන්ම කරන හොඳ වැඩ පුංචි කරලා සලකනවා. එහෙම පුංචි කරලා සලකන්න සලකන්ට අකුසල් වලට පණිනවා. කුසල පක්ෂයේ පිළිබඳව අසරණ ස්වරූපයකට ඇති වෙනවා. මේ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම ඇති කරන වෙලාවේදී යෝග අවතරය තමන්ට මතුවෙන විතර්ක නිසා විවිධාකාර විතර්ක මතුවෙන අපරාධ කාලය ගත වෙනවා. මේ මේ පුංචි පුංචි දේවල් වලට මෙච්චර වෙලා ගත වෙනවා. මේ වයින් අර මුල් කාලේ වාගේ ලොකු ලොකු ගැඹුරු ධර්ම අවබෝධයක් ගැඹුරු සමාධි ඇති වෙන්නේ නැහැ. මේ නිසා මේක කාලේ නාස්තියක් දෝ කියලා යෝගාවචරය තුළ මතුවෙන මේ සකසහිත ස්වરૂපයෙම නීවරණය. වීරිය පිරිහන ධර්මය. ඒ නිසා ඉන්දිය ධර්ම දිනු කරන අවස්ථාවේදී අර ඉන්දිය ධර්ම හඳුන්වලා දෙන වෙලාවේදී පටන් ගන්න වෙලාවට වඩිය යෝගාවචරයේ මේරිච්චකමක් තියෙනවා. කුංචි කුසලයක් උනත් පුංචි කළ සලකන්ට නරකයි. මාපමඤ්ඤේත පුඤ්ඤස්ස නමනතං ආගමිස්සති කිය අපි දමතක් කරගත්ත විදිහට මේ පුංචි කුසලයේ හෝ මා කරා නැවත නොයේවි. මේකට මොන ශක්තියක්ද? මේක කොහොමයි මගේ යෝගාචරණයට උදව් කරන්නද කිය තමන්ම කරන. මේ පුංචි කුසල කර්ම පුංචි කළ සලකන්න ගත්තොත් යෝගාචරණයට පිරිහෙනවා. කුසීත භාවයටපත් වෙනවා. වෙන්දුරු පිටක් වගේ සීතලට අහුවෙච්ච වෙන්ඩ පිටක් වගේ මිදෙන්න ගන්නවා. මේකට කියනවා හින මිදේ කියලා. ඒකත් නීවරණය. මේ නිසා ඉන්දිය ධර්ම දිනු කරන අවස්ථාවේදී නව ආකාරයකට යෝගාවචරය මේ ඉන්දිය ධර්ම දිනු කරන්නට ඕන. ඒ දිනු කරන්න යනකොට තමන්ගේ පෙර කර කර්ම ශක්ති තමයි මේ ජීවිතයේ පුරුදු කළා වූ යම් යම් පුරුදු වලට ගැළපෙන ආකාරයට එව්වටම ආවේනික ස්වරූපයට යම් යම් දුෂ්කරතා ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන දුෂ්කරතා නොයිය යුතුයි ඉදිරිපත් නොවිය යුතුයි අස්වලාගේ වැරද්දය ආදී ක්‍රමයට බාහිරයට පවරන්න ගියොත් ඒ පැවරීමක් පැවරීමක් පාස මේ වීර්ය ධර්මය සීතල භාවයටපත් වෙනවා හරාරින ස්වරූපයටපත් වෙනවා පසුබාහන ස්වරූපයටපත් වෙනවා එහෙම වුණොත් සූර වෙන්නේ නැහැ මේට විරුද්ධයි නැත්නම් මේට වෙනස් ස්වරූපයක් පවතින්නේ වීර්යවන්ත පුරුෂයායි මූණ දෙන පුරුෂයායි ඒක අපි උපමාවකට ගත්තේ දුවන වාහනයක බැටරිය වගේ. හොඳට නිතරම දුවන වාහනයක් නම් ඒක නිතරම බැටරිය නිතර පණ ගන්නවා. ඒ නිසා වාහනේ වර්තර කරන්න කිසිම බයක් නැහැ. මොකද මේ ගාවට නැවත පණ ගන්නන මොහොතේදී අර බැටරියේ ශක්තිය නිසා වාහන පණ ගන්නට පුළුවන්. අවශ්‍ය වෙලාවට සංඥාව විදුලි සංඥාව දෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට නාද කරන්න පුළුවන්. මොකද බැටරිය පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. එහෙම නැතුව හැම වෙලාවෙදීම Tamange පුළුවන් ශක්ති ප්‍රමාණයට වැඩ කරන්නේ නැතුව කරන්නා වූ පුංචි පුංචි කුසල කර්ම හොඳ පැත්තේ අගය කරන්නේ නැතුව කටයුතු කරොත් කුසීත භාවයටපත් වෙනවා. මෙතකොට සූර භාවයේ නැති වෙන නිසා හිත පසුබාන. මේ විදිහට වීර්යය දිනු කරනකොට යෝගාවචරය දෙපැත්තක් කල්පනා කරන්න වෙනවා මෙතනදී. මොකද්ද? එකක් තමයි යම් යම් දේවල් වලට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය වීර්යවන්ත වෙනවා. යම් යම් දේවල් වලට අවශ්‍ය ප්‍රමාණයට අඩුව වීර්යවන්ත වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩිය වීර්යවන්ත වුණොත් අරමුණු පසා කරගෙන යන තරමටම හිත වේගවත් වෙනවා. හිතත් විසිරී යනවා. අරමුණේ අත්ත්ව ස්වરૂපේ දැක ගන්න බැරි වෙනවා. යම් විදියකට හිත සීතල වුණොත් වීර්ය ඉදිරිපත් නොවුණොත් අරමුණ දක්වා හිත ය아가න්න බැරුව අතරමැග වැටෙනවා. ශක්තිය මදි වෙනවා. ඊයකින් විදිනකොට ඒ ඊය එල්ලේ දක්වා යන්න ඉස්සෙල් බිම වැටෙනවා. මේ නිසා මේ වීරිය ඕනකට වැඩි වුණොත් තමන්ගේ උනන්දුව නිසා කැමැත්ත නිසා යම් යම් දේවල් වලට වීර්ය වැඩි වුණොත් ඒ මේ ඉන්ද්‍රිය සමකිරීම පැත්තෙන් බලනකොට අදක්ෂ යෝගාවචරය. ඒ වගේම වීර්ය අඩු වුණොත් කුසීත භාවයෙන්ම කටයුතු කළොත් එයිනුත් අවශ්‍ය කරන විදිහේ හිත පිරිසුදු වීමක් දුක් දුම්නස් ඉක්ම වීමක් කරගන්න අමාරුයි. මේ නිසා යෝගාවචරය මේ වීරිය සමකිරීමට සමාධිය ඉස්සර කරගන්න ඕනේ. එන විදිහට කියනවනම් මේ වීර්ය සමාධියට තුඩු දෙන ආකාරයක් තියෙනවා. සමාධියත් එක්ක සමබර වෙන්න මේ සම්බන්ධයෙන් පරියංක භාවනාවක් සක්මන් භාවනාවක් සම්බන්ධ කරලා කතා කරනවනම් යෝගාවචරයට මේ වීර්යය සමාධියට තුඩු දෙන විදිහට නැත්නම් සෞඛ්‍ය සම්පන්න විදිහට හොඳ විදිහට වැඩි කරන්ට ඇති කරන්ට චෛසික ධර්මයක් උදව් කරනවා. මේ චෛසිකයට කියනවා සම්මා සංකප්පය කියලා. හොඳ ගුණයක් හොඳ යොමුවක්. අපි මේක තවත් අභිධර්මයේ විස්තර කරන චෛසිකයක් විදිහට ගන්නකොට විතක්කේ විශේෂ හඳුන්වලා දෙනවා. විතක්කේ කියලා කියන්නේ තමන් මනසිකාරයේ යොදන වෙලාවට සතිමත්ව ඉන්න වෙලාවට ඉදිරිපත් වෙන අරමුණක් ආපුවාම වීරියය අධික වුණොත් අරමුණ ඉක්මවනවා වීරිය අඩු වුණොත් අරමුණට මේ පිට අරමුණ දක්වා නොගොස් නොගොස් මෙනෙහි කරන හිත හැලෙනවා මෙනෙහි කරන හිත වැටෙනවා මෙනෙහි කරන හිත දුර්වල වෙනවා මේ නිසා යෝගාවචරය මතුවෙන මතුවෙන අරමුණක් පාසා වීර්ය කරනවා මෙන්ම වීරියත් හා සමාන්තරව මෙන්න මේ විතක්කේ යොදනවා නම් වෙන විදිහට කියනවනම් අරමුණට හරියට එල්ල කිරීම යොදනවනම් මේ වීර්යයේ අඩු වැඩි වීම අඩු වෙනවා. අධික වීර්යයක් එල්ලයක් ඇතුව කරගන්නවා. අඩු වීර්යයක් තියෙද්දිත් එල්ලෙත් ළඟා වෙන්න අමාරුයි. මේ නිසා යෝගාචරය වීර්යයත් සමගම සමගම සමාන්තරවම මේ විතක්කේ යොදනවනම් ඒ යොදන යොදන වීර්යයක් පාස අරමුණට හිත ගෙනියනවා. සමසේ ගෙන යනවා. මේ සමසේ ගෙන යෑම දිගින් දිගට දිගින් දිගට කරන්ට කරන අවස්ථාව වෙනවා නම් හිත සාන්තව අරමුණට සමීපව තැන්පත් වෙන්න පටන් ගන්නවා. මේක විපස්සනාවේදී ක්ෂණික සමාධිය වශයෙන් හඳුන්වනවා. මේ නිසා මේ ක්ෂණික සමාධිය කියන මේ අපූර්ව අසිරිමත් සංයෝගය සංකල්පනේ ගන්න භාවනාවට පෙර ආතුව ශ්‍රද්ධාවත් කුසල ඡන්දයත් පවතිනවා. භාවනා කරන අවස්ථාවේදී මතුවෙන ඕනෙම අරමුණකට වීර්යය කියන උණුසුම් භාවයේ කෙලස් තවන ස්වરૂපේ ආතාප ස්වરૂපේ තියෙනවා. ඒ වීර්යය සමබර කරන්ට සෞඛ්‍ය සම්පන්න කරන්ට යෝගාවචරයට මේ විතක්කේ හරියට අරමුණට එල්ල කිරීම කියනවා. මේ නිසා අරමුණ දිහාවට හිත වීසි කරන ගතිය තිබුණත් එල්ල කිරීම නැතිනම් එතනින් සම්පූර්ණ ආනිසංස ප්‍රමාණය ලැබෙන්නේ. හරියට මේ විතක්කය සහ වීරියය කියන චෛසික දෙක ලෝකපමාවක් විදිහට පෙන්වනවනම් එල්ලෙට හරියට තුවක්කුවක් මානනයක විතක්කය ඊට පස්සේ කොකා ගස්සන එක වීර්යය මේ දෙකම පුදුමාකාර විදිහට යොමුුනේ නැත්නම් ගොනුුනේ නැතිනම් එතන නාස්තියක් සිද්ධ වෙනවා. සමහරට භයානක තත්ත්වයක් වෙන්නත් ඉඩ තියෙනවා. මේ නිසා යෝග අවචරය මුලින් මුලින් තමන්ගේ මූල කර්මස්ථානයේ සම්බන්ධයෙන් හිත අරමුණට ලැබීම සම්බන්ධයෙන් සූර භාවයේ දිනු කරලා පසුපස්සේ ඉන්දිය සංවරයේ ඇති කරමින් පරියන්කේ වගේම සක්මනේදී සක්මනේ වගේම එදිනදා කටයුතු වලදී මතුවෙන මතුවෙන අරමුණක් පාසා මේ සම වීර්ය යොදවීමේදී ඒ සෑම අරමුණකම අරමුණකටම එල්ල කිරීම වැදගත් සලකන්ට මෙන්න මේ විදිහට වැදගත් සලකනවා නම් අරමුණක් අරමුණක් පාස සතිමත් වීම මේ සමීපව වැටි ගන්නා ස්වරූපයටත් කියන පට්ඨාන කියලා. තහවුරු ලෙස සමීප ලෙස තැම්පත් කිරීම. මුලින් අපි ඊ타මත්ව සැලසුම් කරලා යොදාගත්තා වූ මූල කර්මස්ථානයේ සතිය පිහිටවමු. මේ ළඟට සක්මන් කරන අවස්ථාවේදී ඊට වඩා ක්‍රියාවක් කරන ගමන් විනාශ වෙන අරමුණු දෙක තුනක් ඉදිරිපත් කරගෙන සතිය පිටවනවා. මේක තවත් ඉන්දිය සංවරයේ වශයෙන් ඉඳලා කටයුතු සති සම්පජාඤ්ඤය දිනු කරන වෙලාව වෙනකොට විවිධාකාර අරමුණු વિશે මේ වීරියය විතක්කයේ ගුණයක් යොමුවක් ඇතුව සමබර භාවයකපත් කරමින් කටයුතු කරනවා නම් හිත සාන්තව සමීපව වැටි ගන්නා ස්වරූපයටපත් වෙනවා. මේ විදිහට ඒ සාන්තව වැටි ගන්නවනම් සමීපව වැටි ගන්නවනම් ඒ අවස්ථාවේදී මේ සතියේ ප ဋ ාණ ස්වරූපේ අරමුණට ඊටාත්ම සමීපව වැටි ගන්න ස්වරූපේ මේ විදිහට සතිය මතුවෙන මතුවෙන සෑම අරමුණකම දිගින් දිගටම දිගින් දිගටම නියමිත වීරයකුත් නියමිත එල්ලයකුත් සහිතව කටයුතු කරනවනම් ඒ අරමුණෙහි හිත බැස ගන්න ස්වરૂපයේ හිත ඇත්ත ඇති හැටි තේරුම් ගන්නා ස්වરૂපයේ වෙන්න පුළුවන් දෙයක්. ධර්කානුකූලව සලකලා බැලුවත් වෙන්න පුළුවන් දෙයක්. එහෙම නැතුව අපි අරමුණක් එනේන අරමුණක් විශ්ේ හිත යෙදෙව්වට ඒ හිත මෙනෙහි කරන හිත ඒ අරමුණට නිසි එල්ලයක් නොදෙනවා නම් අර කියන විදිහේ සතියට සාන්ත තැන්පත් වීමක් සිදු වෙන්න ලැබෙන්නේ නැහැ. වෙන විදිහකින් කියනවා නම් සමාධියක් ක්ෂණික සමාධියක් පහළ වෙන්න ලැබෙන්නේ නැහැ. පහළ නොවන නිසා අරමුණේ යථා වූ යථා ස්වરૂපයේ ඒ ක්ෂණයේ ਵਿਚාරයක් ඇති කරගන්න ශක්තියක් නැති වෙනවා. එහෙම වුණොත් යෝගාවචරය ගන්නා වූ ප්‍රයත්නේ අසාර්ථක වෙන බවක් යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. අපි කියනවා සතිමත් නැති උනායි කිය. සමාධිය කැඩුනායි කිය. නමුත් යෝගාවචර සමාහට වීරිය පවතින ඉන්න පුළුවන්. නමුත් ඒ වීරිය සෞඛ්‍ය සම්පන්න නැති වීරියක්. සමාධියෙන් සමබර නොවිච්ච වීරියක්. ඒ නිසා මේ අවස්ථාවේදී යෝගාවචරය කරන සෑම කටයුත්තකදීම පුංචි කරලා සලකන්නේ නැතුව ලොකු කරලා සලකන්නේ නැතුව මම අසවල් දෙය කළ යුත්තේ මම අසවල් දෙය නොකළ යුත්තේ කියලා සලකන්නේ නැතුව වෙන විදිහේ කියනවා පරියංක ප්‍රමාණය සක්මන් ප්‍රමාණය ගත කරන එදිනදා දවසේ සතිමත් වෙන ප්‍රමාණය නෙවෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ දැන් යෝගාවචරය මේ ඉන්ද්‍රිය ධර්මයේ තමයි ජීවිතය වගේ සලකනවා සාධාව සමාකාරව පවත්නවා. ඒක ප්‍රඥාව යොදවන සාමාන්‍ය බුද්ධිය යොදවනව සද්ධාව වැටෙන්න දෙන්නේ නැතුව. ඒ වාගේම වීරියය සමාධියත් සමග නිතරම සමබර කරනවා. මේ සමබර කිරීම නිසා අවශ්‍ය ප්‍රමාණයට වැඩි වීරියකින් කය වේහෙතෙන් කියන්නේත් නැහැ. වීර්ය අඩුකම නිසා කුසීත භාවයටපත් වෙලා එදිනදා කටයුතු ටිකවත් කරගන්න බැරුව කෙලස් වලට ඉඩ ඇරලා නීවරණ ධර්ම සමග ජීවත් වෙන්න ආරින්නෙත් නැහැ. මෙන්න මේ විදිහට යනවා නම් යෝගාවචරයාගේ ඒ යෝග ජීවිතයේ සතිය මේ මධ්‍යස්තෝ ඉන්න අසම සම සතිය නැත්නම් වෙන සහචරයක් නැති සාමී සතිය විශේෂයෙන්ම කැපිපේන්න පටන් ගන්න. ඒක ඇත්තව උත්හවුරුකම පිහිටි ස්වරූපේ යෝගාවචරයට වැටෙනවා. මේ විදිහට නම් යෝගාවචරයාගේ මේ ඉන්දිය ධර්ම සමකිරීම ඒ සඳහා යෝගාවචරයාට අර හොඳට කරන සෑම කටයුත්තක්ම නිතර සකස් කරලා කරන කතිය. එකක්වත් ආවට ගියාට කරන්නේ නැහැ. එකක්වත් බරකට අරගෙන කරන්නේ නැහැ. එකක්වත් හංගලා කරන්නේ නැහැ. ඔක්කොටම සම රසයෙන් සකස් කර කරන ගතිය අවශ්‍ය කරනවා. ඒ වගේම සතතාභ්‍යාසය අවශ්‍ය වෙනවා. සතතාභ්‍යාසය කියලා කියන්නේ යම් කිසි දෙයක් Taman කරනවා නම් දිගටම ඒක ගොනුවක් ඇතිව නිතිපතා කරන ක්‍රමයක්. වර එක වේගයෙන් ඉතා විශාල ප්‍රමාණ වලින් කරලා වරක කුසීතව නැගිට ගන්නත් බැරුව හිටියොත් ඒ තුල මේ කියන විදිහේ ගුණයක් වර්ධනයක් වැඩිවීමක් භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා භාවනා ජීවිතයේ තාමත් සැලෙන ගතිය ඉන්ද්‍රියන්ගේ අසමබර ස්වરૂපේ පවතිනවා. මේ නිසා සතත අභ්‍යාසය නිතරම ඒකාකාරීව දිගට කටයුතු කරන ගතිය. ඒ වගේම යෝගාවචරය පෙළකර පෙර භාවනා කරනකොට යම් වෙලාවක තමන්ගේ භාවනාව හරිය වෙලාවල් තියෙනවනම් ඒයින් උපදෙස් අරගෙන වෙන විදිහකට තමන්ගේම ශ්‍රද්ධාව තමන් ප්‍රෝජෙන්ට අරගෙන තමන්ගේම කුසල ඡන්දය තමන්ගේම සතිය වීරිය ප්‍රයෝජෙන්ට ගනිමින් ගනිමින් මේ ගොනු ඇති කර ගන්නවා එහෙමනම් යෝගාවචරයට මතුවෙන මතුවෙන දුෂ්කරතා එදිනදා ජීවිතයේ මතුවෙන தত্ত্ব මහ වෙහෙසක් බවට පත් වෙන්නේ නැහැ යෝගාවචරයට යුව තමන්ගේ නැති ශ්‍රද්ධාව ඇති කරගන්න නැති කුසල ඡන්දය ඇති කරගන්න හේතු ධර්ම බාටපත් වෙනවා. මේ විදිහට යනවනම් යෝගාවචරයාගේ ජීවිතයේ ස්වභාවයෙන්ම කායටපත් වෙන්නා වූ මේ දුක් ඒකාන්තයෙන්ම හිතට දුකක් බවටපත් වීම කියන මේ ධර්මතාවයේ බිඳින්න පුළුවන් බව. කාය දුක් විඳිනවා. නමුත් ඒක පංචස්කන්ධ දුකක්. ඒ පිළිබඳව සතිමත් හිත ඈතක ඉඳලා අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ මේ අර අනාත්මතාවය ගැන විස්තර කරන්න කියනවා පරතෝ අනුන්ගේ දෙයක් සේසලකලා දුක දුක විදියට දැක ගන්න පුළුවන් නම් ඒ දුක නිසා ඇතිවෙනා වූ චෛත්‍යික පීඩාව නැති කර ගන්න පුළුවන්. ඉතින් මේ தত্ত্বය එන විදියට කියනවනම් මේ දුක්ඛ දෝමනස්ස தত্ত্ব මූණ දෙන්නේ නැතිනම් ඒ නැති තාක්කල් යෝගාවචර විශාල දුක්ඛන්දකට නැත්නම් දුක්ඛ දෝමනස්ස දෙක ජය ගන්නේ නැතුව දුක්ඛ දෝමනස්ස දෙක ඉක්මවන්නේ නැතුව ඉන්නා තාකල් මහා දුක් වඳකට අයිති ලබනවා යම් ප්‍රමාණයකට මධ්‍යස්ථ ප්‍රමාණයකට යෝගාවචරය මේ දුක් දෝමනස් සතිමත් සිතින්ම තීරුම් බේරුම් කර ගන්නවනම් ජය ගන්න පුළුවන් ඒ තාක් දුක් කරදර ප්‍රමාණයකින් බේරෙනවා සම්පූර්ණයෙන්ම දුක් දෝමනස් ඉවත් කරගන්න නැත්නම් විනිවිදගෙන ඉක්මවාගෙන යන්න පුළුවන් වෙනවනම් යෝගාවචරයට සම්පූර්ණ දුක්ඛ ස්කන්ධය ඉවත් කර ගන්න පුළුවන්. මේ නිසා මේ ඉන්ද්‍රිය සමබර කරන වෙලාවේදී විශේෂයෙන්ම ඉන්ද්‍රිය ධර්ම මේරීම ඇති කර දෙන වෙලාවේදී යෝගාවචරයට පැමිණෙන කරදර බාධක වෙනද ස්වરૂපයට බය වෙලා දුවන්න හෝ එහෙම නැතුව පසුබාන්ට අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒ මොකද මෙතුආකල් ඉන්දිය ධර්ම අවබෝධ කරන ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට දියුණු කරගෙන ආපු නිසා මේ නිසා යෝගාවචරය මේ කියවිච්ච ධර්මතා පිළිකරලා දක්වනවනේ ශ්‍රද්ධාව නිසා කුසල ඡන්දේ පාරයි කුසල ඡන්දේ තියෙනවන්නම් පමණක් ඒක වීර්ය කරන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා ඒ වීර්ය සමබර වෙන්න නැත්නම් සෞඛ්‍ය සම්පන්න වෙන්න විතක්කය අවශ්‍ය කරනවා ඒ විදිහට වීර්යයක් විතක්කයක් භාවනාවට පස්සේ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයත් භාවනාවට පෙර මේ ධර්ම හතර වැඩ කරනවා නම් සති සමාධි දෙක එල්ලේ දිගට පවතිනවා. මෙන්න මේ සති සමාධි ධර්ම දෙක කියන ඵල ධර්ම දෙක දිගට පවතිනවා නම් ප්‍රඥාව පිටුනවා. ප්‍රඥාව විකසිත වෙනවා. මේ තුල දිට්ඨිය සම්‍යක් දිට්ඨිය සුවසේ නිසිසේ වැඩෙනවා. මෙන්න මේ ධර්මතා වැඩ කරන්නේ මේ න්‍යායානුකූලව ක්‍රමයකට. යෝගාවචරයට ධර්ම දේශනාවට අහුම්කම් දීමේ මේ එක එකක් හරියට ක්‍රියාත්මක වෙනකොට ඒ තුලින් පහළ වෙන්නා වූ ධර්ම ප්‍රීතිය ප්‍රයෝජන යම් වෙලාවක මේ තුල අවුලක් නැත්නම් තිබිය යුතු ධර්ම වල අඩුපාඩුවක් තියෙනවා නම් යෝගාවචරයට මේ දැනුම නිසා ඒව පිළියම් කරගන්න පුළුවන් ස්වරූපයක් ඇති වෙනවා. ඒ පිළියම් කරගන්නට නම් යෝගාවචරයම්ම ඒ දුෂ්කරතාවයේදීම ඒ தත්ත්වය දැනගන්න ඕනේ. එහෙම නැතිනම් ඒ දුෂ්කරතාවයේදී දැනගත්තේ නැතුව පසුව ප්‍රශ්න කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ඇහිලා යම් මොහොතක ප්‍රතිඵල ලැබෙන්න නම් ඒ අවුල් වියවුල් තත්වයේදීම එහෙම නැත්නම් දුෂ්කරතාවයේ මතුවී තියෙද්දීම යෝගාවචරයා Taman පිළිබඳව විශාල ශ්‍රද්ධාවක් තමන් මෙතුවක් කළ භාවනාවේ අත්තා වූ මේ භාවනාවේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ලොකු විශ්වාසකින් මට මේක බිඳ ගන්න පුළුවන්. මම මේක බිඳිනවා කියන මේ හැකි සංඥාව පහළ වුණොත් මේ ධර්ම දේශනාදී ඇහෙන ධර්ම ඒ වෙලාවේදී පිටුවහල. උදව් කරනවා. මේ වෙලාවේදී නැත්නම් මේ ශ්‍රද්ධාව නැත්නම් වීර්යය නැත්නම් එල්ලය මේ නිසා සතිය කැඩිලා මේ නිසා සමාධිය කැඩිලා මේ නිසා කලබල වෙන්න කරදර වෙන්න නෙමෙයි තියෙන්නේ මේ නැති ධර්ම නැත හේතු ධර්ම සම්පාදනය කිරීමයි කියලා මේ විදිහට යෝගාවචරයට ඒ ඒ වෙලාවෙදීම Taman තුලින්ම උපදින්නා වූ මේ පිරික්සා කරන බලය නිරීක්ෂණය කරන බලය ඒ තුලින්ම කල යුත්තේ කිරීම අවදි වෙනවන ඒ යෝගාවචරයාගේ කායික දුක් මානසික දුකක් බවට පත් නොවන වැඩිච්ච හිතක් මේරිච්ච හිතක් පදන් වෙච්ච හිතක් බවට පත් වෙනවා එහෙමනම් ඒ යෝගාවචරයට මීට වඩා දුක් දුක්නස් ප්‍රමාණයකට මුණ දෙන්න පුළුවන් ශක්තියක් පහළ වෙනවා. වීර්යයක් පහළ වෙනවා. එල්ලයක් පහළ වෙනවා. සති සමාධි ධර්ම පහළ වෙනවා. මේ විදිහට මේ ධර්මයේ චක්‍රානුකූලව ධර්ම චක්‍රයක් විදිහට කරකැවෙන්න පටන් ගන්නවා. මේ ධර්ම චක්‍රයේ කරකැවිල කරකැවිල කරකැවිල මිතුවාකල් දිනු කරපු ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම සම වේලා ඒකාකාර මට්ටමට එනකන් මේ විපස්සනා සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ නිසා මේ ධර්ම Taman තේරුම් ගත්තනම් දැනටමත් Taman තුල ක්‍රියාත්මක වෙනවනම් Tamanගේ එදිනෙදා ජීවිතයේදී මතුවෙන සෑම දුෂ්කරතාවයකදීම Taman වශයෙන්ම පිරික්සා බලමින් මේ ධර්ම සම කිරීමට කටයුතු කරනවනම් අන්න ඒකට මේ ධර්ම දේශනාව උදව් වෙනවා. ඒකට තමයි මෙතුආකල් ගෙන ගියේ මේ යෝගාවචර ජීවිතයේ අත්දැකීම් උදව් වෙනවා. ඒ නිසා මේ ධර්ම පිළිබඳව උනත් ශ්‍රද්ධාව. මේ දේ අත්දාබයන තියෙන කුසල ඡන්දය වෙන සෞඛ්‍ය සම්පන්න හොඳ පක්ෂයේ තේරුම් අරගෙන Taman මෙතුවක් කරගෙන යන්නා වූ දැනටත් කරගෙන යන්නා වූ මේ භාවනාව තව තවත් විශේෂයෙන්ම ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීම දිහාවට යොමු කරත්වා එසේ යොමු කිරීම සඳහා යෝගාවචරයා හැකිතාක් දුරට ඉන්ද්‍රිය සංවරයකින් යුක්තව Taman තුලට පැමිණෙන අරමුණු සීමා කිරීමේ කටයුතු කරත්වා Taman තුල ඇත්තා වූ ඉන්ද්‍රිය ධර්ම වෙන්නේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා පිළිබඳව වට වඩාත් අදහන. වඩ වඩාත් පිළිගෙන මේ ධර්මවල ප්‍රමාණ නෙවෙයි අවශ්‍ය කරන්නේ දැන් සම්බර කිරීමයි. සම්තුලනය කිරීමයි. ඒ නිසා මතුවෙන මතුවෙන සෑම දුෂ්කරතාවයක්ම කියන්නේ තමන් තුළ ඇත්තා වූ මේ ඉන්දිය ධර්ම පිළිබඳව සම්තුලනය කිරීම හරිද වැරදිද කළ යුතු කුමක්ද කියලා බලන්න අවස්ථාව. අන්නේ විදිහට යෝගාවචර ජීවිතය ගත කරනවා නම් ඒ යෝගාවචර ජීවිතය ක්‍රමක්‍රමී අර සතිපට්ඨාන ධර්මයේ ආනිසංශ ගැඹුරකට සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවාන සම්තික්කමාය දුක්ඛ දෝමන සාර්ථකමාය ආදී ක්‍රමේ ඥායස් අධිගමාය කියන තැනට යනවා න්‍යාය දැනගන්නා පුද්ගලයෙක් බවට පත් වෙනවා මෙන්න මේ විදිහට Taman තුලින්ම මේ න්‍යාය ධර්මයේ පිටුදු කරගන්න කෙනාට එතනින් එහාට ඇත්තව හත්වෙනි නිර්වාණ ධර්මයේ මේ සියලුම දුක් දුම්නස් ඉවත් කරලා ඕනෑම තත්යකට මුහුණ දෙන්න පුළුවන් ඒ මොන්නම தත්වෙටපත් උනත් කවදාකවත් ශ්‍රද්ධාව පිළිෙන්නේ නැති. අවෙක්කත් ප්‍රසාදය කියන. නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති තත්වෙටපත් කරගන්න පුළුවන්. අන්නේ එහෙම ක්‍රමයකින් තමයි මේ බුද්ධ ආගමේ විශේෂයෙන්ම සතිපට්ඨාන ධර්මයේ මේ පංචස්කන්ධයේ අතීතාක් පවතින ආ වූ දුකට උත්තරේ දෙයි. ඒ නිසා අපිට ලැබී තියෙන தত্ত্বය උතුම් කොට සලකලා අපි ළඟ ඇත්තා වූ දැනටම දිනු කරගෙන ඇත්තා වූ මේ ඉන්දිය ධර්ම පිළිබඳව පිළිගනි. අදහාගෙන ඉදිරියට යෑමට මිතුවාකල් ගමන් රටමන් රැස් කරගත්තා වූ මේ අධ්‍යක්ීම් සම්භාරයේ හේතු වේවා එයට මේ ධර්ම දේශනාවේදී ලැබෙන උපදේශ අවවාද ඒකාන්තයෙන්ම උදව් වේවා උපනිශ්‍රේ වේවා මේ මාර්ගයෙන් දැනටමත් කරගෙන ඉන්නා වූ මේ ඉන්දිය ධර්ම සමකිරීමේ කටයුත්ත වඩ වඩා සාර්ථකව කරගන්න ලැබීමේ මේ සතිපට්ඨාන දේශනා මුලදී දේශනා කරන්නට යෙදුන ඒ ආනිසංස හත ක්‍රමක්‍රමයෙන් ඉදිරියට දියුණු පවුණු කර ගැනීමට ලැබේවා කියන මේ මෛත්‍රී සහගත කරුණා සහගත ප්‍රාර්ථනාවෙන් චේතනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සත්‍යේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ රත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දීවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දීවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ